ගෙවන්න තියෙන සියලුම වියදම් මූල්‍ය විනයක් අනුව තියෙන ආණ්ඩුවක් නිසා ඒවට කිසි බලපෑමක් නැහැ. නමුත් මොනවද වුනේ? අපට සමුදිලාභින්ට වැඩිය දෙන්න පුළුවන් හැකියාව මෙය කර කූට ක්‍රියාවෙන් අපට නවත්තන්න වෙනවා. වීමිල කවදාකවත් රුපියල් 50කට ගන්න බැරි තත්ත්වය. අද ආණ්ඩු 50ට ගන්නවා. පුද්ගලිකාංශයෙන් රුපියල් 43ට ගන්නවා. මේ ගොවියන්ට පාඩුවල තිබ්බ දේ අද රුපියල් 13ක් 14ක් ලාභකින් අද ඒ අය ගොවිතැන් සතුටෙන් කළා ඒ මුදල් ටික අද ගමේ තියෙන ආර්ථිකයට එකතු වෙලා තිබෙනවා මේවා තමයි නවත්තලා තිබෙන්නේ අපිට කියන්න පුළුවන් අනේ මේ වගේ බාධා වලින් අපි සම්වදන වැඩකට නවත්තන්නේ නැහැ අපි දූෂණය නැත්තට නැති කරලා ඒ දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ සාක්කුවලට ගිය සල්ලි ටික තමාලගේ සාක්කුවට යන යුගය ආරම්භ කරලා තියෙනවා කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි